අපි මෙතන පටන් පැයක පමණ කාලයක් ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න සහ පිළිතුරු වැඩපිළිවෙලකට. ඒ සඳහා දුක්ඛත්‍ය මාතෘකාව දන්න නිසා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා. මේ ඉදිරිපත් වෙච්ච ලිඛිත ප්‍රශ්න අනුව වැඩසටහන පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට උඩින්ම තියෙන ප්‍රශ්නේ ගත්තොත් ස්වාමීන් වහන්සේ ආනාපාන සති විපස්සනා භාවනාවේදී තබ්බ වේදනා හිතවිලි වැනි බාධක පැමිණෙන විට ඒ වාටද හිත යොමු කළ යුතු බවට උපදෙස් දී ඇත. මෙවැනි අවස්ථාවලදී සෑම බාධාවකටම පසු නැවත ඒකට ඉලක්ක කරලා දෙන යටි. සෑම බාධාවකටම පසු නැවත හිත මූල කර්මස්ථානට යොමු කළ යුතුද කරුණාවෙන් පහදා දෙනු මැනවි. මෙතනදී අනු කැමැති ඉතරේදී ඉස්සෙල්ලා පොඩි පිරිසිදු කර ගැනීමක් කරන්න මේ ලෝකයේ බාහිරත් එක්ක අපි සම්බන්ධ වෙනකොට ඉන්ද්‍රයන් 6 දෙනාටම සම්බන්ධ කරනවා කෙරෙනවා කියලා ආකාර දෙකක් තියෙනවා. බලනවා, පෙනෙනවා, අහනවා, ඇහෙනවා, රස බලනවා, රස දැනෙනවා, ගන්ධ සුවඳ බලනවා, ගන්ධ සුවඳ දැනෙනවා, කයට පහස ගාලා බලනවා, දැනෙනවා හිතට හිතවිලිත් ඒ වගේ තමයි. මේකේම සාකාර්මක සහ ආකාර්මක කියලා මේ හැම දෙයකම ඉඳුරංගේ ක්‍රම දෙකක් තියෙනවා. ඒකෙන් බලන දේ චේතනාපූර්වකයි, පේන දේ වලට චේතනා සම්බන්ධයක් නැහැ. මෙහෙවීමක් නැහැ. අහන දේ අහන්නේ අපි කන යොමලා හිත යොමලා චේතනාපූර්වක. ඒ ඇහෙන දේවල අපිට පාලනයක් නැහැ, අපිට වාක් කියන්න බෑ. අන්න ඒ වගේ මේ ප්‍රශ්නේ ගත්තාම ආනාපාන සති විපස්සනා භාවනාදී ශබ්ද වේදනා හිතේන වැනි බාධා පැමිණෙන විට ඒ වාටද සිත යොමු කළ යුතු බවට උපදෙදී ඇත. මේක හරියට කියනවනම් කෙරෙන තියෙන්නේ භාවනාවට බාධා වෙනවනම් හිත යොමු කරන්න ඕන යොමු වෙනවා. ඒක තමයි බාධාවක් වෙන්නේ. ආයෙකට හිත යොමු කරන්න දෙයක් නැහැ. ඒ නිසා ව්‍යාකරණානුකූලව ප්‍රශ්නේ අදනවනම් කියන්නේ ආනාපාන සති භාවනා විපස්සනා භාවනා කරනට ශබ්ද වේදනා හිතිලියනේ බාධාවට හිත යොමු වේ. පුදු හිමට යොමු කරන්නයි කියලා උපදෙස් දෙන්න කියනකොටම මොකද්දෝ ව්‍යාකරණ දෝෂයක් කියනවා පටලවිල්ල. ඒ නිසා මතක තියන්න බාධා වෙන්නේ ඒකට හිත ගිය නිසා. ඒකට ආය අලුතෙන් හිත දියන්න යන්නේ. නමුත් කියනවනම් කියන්නේ එහෙම හිත ගියයි කියලා හිත නරක කරගන්න එපා කියන එක නම් කියයි. මගේ හිතේ ආනාපාන කරනකොට සද්දයකට ගියා, වේදනාවට ගියා, හිතවිල්ලට ගියා කියලා හිත නරක කරගන්න එපා. යන්නේ එක වළක්වන්නත් බෑ. හැබැයි යවන්නත් එපා. මම දැන් මේ සංකීර්ණ වැඩිද කියලා මම උත්තර දෙන ක්‍රමය. ඊට පස්සේ කියනවා එවැනි අවස්ථාවලදී සෑම බාධාවන පසු නැවත හිත මූල කර්මත්තාන්ට යොමු කළ යුතුද? ඒතකොට කියන්න තියෙන්නේ මේකට මම දේශනාවෙත් මේ වාක්‍ය ඇතුළු නම් හිතන්නේ වෙන කිසිම බාධාවක් නැති වෙනකොට අපේ හිත මූල කර්මස්ථානෙට යන එක තමයි භාවනාව කියන්නේ. ඒ නිසා මේ තිබුණු බාධාවක් ඉවර වුණා නම් අපි නැවත මූල කර්මස්ථානෙට යනවා. ඒක උපමාවක් විදිහට කියනවා නම් වේදනාවක් තිබිලා අපි දකිනවා වේදනාවේ නිමාව. එතකොට මේ පිටින් සද්දිකුත් ඇහෙනවා. එතකොට අපිට හොඳම වැඩේ තමයි පුළුවන් නම් මූල කර්මස්ථාන පොඩ්ඩක් අර ඉඳලා අර සද්දෙට යන අවස්ථාවට ඉස්සලා චිත්තක්ෂණයකට හෝ මූල කර්මස්ථාන හිත ගත්තා නම් සද්දෙන් වේදනාවට වේදනාවෙන් හිතවිල්ලෙන් හිතවිල්ලෙන් සද්දට ආදි වශයෙන් හිත දිගින් දිගටම නන්නත්තරේම කැඩෙන. ඒක නිසා හැම වෙලාවෙදීම පුළුවන් හරිය පුළුවන් පුළුවන් වෙලාවක බලෙන් නෙවෙයි, තනරක් කරගන්න නෙවෙයි, හැකි තෑම දුරටම ආරක්ෂක ස්ථානයේ වශයෙන් තියාගෙන ඉන්නවා තමන්ගේ මූල කර්මත්තාන. ආ වගේ පැලැස්සවා. පොඩි ළමයා අම්මගේ උඩකොට ආවා වගේ. මේ රජුරෝ සිංහාසනයට ආවා වගේ. ප්‍රධාන විනිශ්චයකාරතුමා බෙන්ච් එකට නැග්ගා වගේ ස්ථානය කරගන්න මූල කර්මත්තාන. හැකි හැම වෙලාවෙම එතන පවත්වනවා. මම මේකට මෙහෙම නිදර්ශනයක් කියනවා. නැබැයි මම කියන නිදර්ශන අනිත් පැත්තට යන්නේ. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඊර්දි ප්‍රාතිහාර්ය අතින් කරුවචන් වහන්සේට විතරයි දෙවෙනි. තාමත්ම දක්ෂයි අනික ඕනම සාවිකුට වැඩිය දක්ෂයි. නන්දෝපනන්ද නාගයා අපි නාගයා කියනවා. ඉතින් චීන කට්ටිය මකරයි කියනවා. මොකක් හරි ඒ සතා দমনය කරන්න යනකොට ඒ නාගයාත් ඉතාමත්ම ඍජුපත පාතිහාරය සහිත නාගරාජයෙක්. ඉතින් එයා මේ තේජෝ කසිනියට සමාදිලා එයා හිමිදළු විශ් කරනවා. විශ් කරලිවරලා ඒත් එක්කම වතුරට ආපෝ කසිනිය දාලා ගින්දරට අපි පල්ලියක් හදාගන්නකොට වතුරෙන් ගන්නවා. ඒ නාගයා ගෙතරම් බලවත්. සාමාන්‍ය අපේ ශාසනීය ක්‍රමේ තේජෝ කසිනිය ඉඳලා ආපෝ කසිනියට කෙලින් යන්න බෑ. චතුර්ථ ධ්‍යානට ආපහු ඇවිල්ලා යන්න ඕනේ තේජෝ කසිනේ ඉඳලා ආපෝ කසිනේ. ඒ නිසා තේජෝ කසිනේට සටන් කර කර ඉන්නකොට එකපාරට ආපෝ කසිනේකින් ආයුධයක් වැදුනොත් මේ සාමාන්‍ය ශිෂ්‍යයෙකුට බෑ යා මොහොතකට එන්න වෙනවා චතුර්ථ ධ්‍යානට ඇවිල්ලා යන්න වෙනවා ආපෝ කසිනේ. ඒ අතරමැද නාගයා දෙන්නවා. නාගයාට පුළුවන් කෙලින්ම තේජෝ වලින් ආපෝට ආපෝ වලින් ගිහින් මේ විවිධ ක්‍රම වලට ආයුධ වෙනස් කරලා ගන්න. මොග්ගල්ලාන සංසාරේ පමණමයි ලෝකයේ ශිෂ්‍යයන් අතර සර්වඥයන් ආපන චතුර්ථ ධ්‍යානට නැවි කසිනින් කසින්ට මාරු වෙන්න පුළුවන් ශක්තිය තිබුණා. ඒ නිසා උන්වහන්සේට පුළුවන් වුණා නාගයා යට දාන්න. බිම දාගන්න. වෙන සාමාන්‍ය දක්ෂ ශිෂ්‍යෙක් ගියා නම් එක කසිනක ඉඳලා ආයෙත් චතුර්ථ ධ්‍යානට ඇවිල්ලා අනික් කසිනේ වඩන චිත්තක්ෂණය අතරමැද අර විෂම බලවේගයට අහු වෙනවා. ඉතින් ඒක නිසා ඒකදී මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ තිබුණේ අතිවිශේෂ හැකියාව ප්‍රධාන මධ්‍යස්ථානට නැවි තනින් තැනට තනින් තැනට යන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ලෝකයේ හිතේ ස්වභාවය තමයි ඕනම වෙලාවට කසිනේ මාරු කරන්න ඕන නම් ආපෝ චතුර්ථ ධ්‍යානට ඇවිල්ලා චතුර්ථ කර්මස්ථානේ ඉඳලා කසිනේ වඩන්න ඕනේ. ඒ වගේ තමයි අපේ භාවනාවේදී මූල කර්මස්ථානේ මධ්‍යස්ථාන. සද්දයකට ගියා. ආපහු පුළුවන් තරම් ආපහු මූල කර්මස්ථානට ඇවිල්ලා ටිකාට වෙන බාධාවට යන්න පුළුවන් නම් ඒකට හුඟක් පිරිසිදු වෙයි. ඒ නිසා දෙවෙනියට අහලා තියෙන ප්‍රශ්න කොටස අරතර මිත්‍ර විවේචනයට ලක් වෙන්නේ නැහැ. ඒකේ සඳහන් කරන්නේ සෑම බාධාවකින් පසු නැවත හිත මූල කර්මස්ථානට යොමු කළ යුතුද කියන එක. ඒක දිගින් ඇත්තටම කියනවනේ යොමු වෙනවනම් වඩා හොඳයි. වඩා අරසාවක් තියෙනවා. හිත නන්නත්තර වෙන ගතිය අඩු වෙනවා. ඒ නිසා හිතවිලි තිබුණත් කමක් නැහැ. හිතවිලි ගියාට පස්සේ ආපහු එක චිත්තක්ෂණයට හෝ Taman නැවත බලන්න මට අර මූල කර්මත්තන්ට යන්න පුළුවන්කම. Tamanගේ ආස්වාස ප්‍රසවාස වැටේන ගතිය නැත්තම් නාසිකාග්‍රේ වැටේන ගතිය. පිම්බීම හැකිලිම කරනගෙන නම් පිම්බෙන වාරය හැකිලින වාරය දකින්න නැත්තම් උදරයට යන්න පුළුවන්. එහෙමනම් අපි දන්නවා හිතවිල්ලෙන් හිතවිල්ලට යන හිතලුවක් එහෙම නැත්තම් මනෝමය විකාරයක් නෙමෙයි මෙතන සිදුවෙන්නේ. අරමුණට ගිය ගමන් ඒක අතගාලා බලලා වගේ කියන්න පුළුවන් මම මේ හීනෙක මොකද ඉන්නේ නැත්තම් ප්‍රകൃතියේදී ඉන්නේ කියලා. ඒ නිසා මූල කර්මත්තානේ අසුරු කරන්න කරන්න භාවනාව මේ පාලනයක් යටතට ලක් වෙන ගතිය වැඩි. මූල කර්මත්තානේ දුරස්ත වෙන්න වෙන්න පාලනයක් නිලිහෙන්න පටන් ගන්න වෙලාවල් එනවා. ඒ නිසා හැකි හැම වෙලාවකම ෘචි අරමුණක් බාධකයක් ආවට පස්සේ නැවතත් මූල කර්මත්තාන ගන්න පුළුවන්කම යෝගාවචරයට පාලනේ භාවනා පිළිබඳ වශිය. පාලනේ පිළි භාවනා පිළිබඳව පාලනයක් ඇති කර ගැනීමේ ලකුණක් විදිහට පෙන්වනවා. දෙවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය නොදෙනී ගිය අවස්ථාවේදී ආනාපාන නිමිත්තට අවධානය යොමු කරගෙන එහිම බොහෝ වේලා පැයකට වැඩි වේලාවක් සිටිය යුතු බවට උපදෙස් ලැබේ. මෙසේ සිටන විට හිත එකම අරමුණට යොමු ඇති නිසා සමත පැත්තට යාමට ඉඩක් තිබේද? කරුණාකර තේරුම් කර දෙන්න යටත් ඉල්ලා සිටිමි. ඔව් ඒක මේක මේ තාක්ෂණික බැන් මූල ධර්ම ප්‍රශ්න කියන්න පුළුවන්. නමුත් මෙතන කියන්න තියෙන්නේ සමාධි චෛතසිකයේද වැඩෙන්නේ ප්‍රඥා චෛතසිකයේද කියලා. හිත භාවනා හිත දැන් ඒක අරමුණක් දිහාට ඇහිලා තියෙන්නේ. ඉතින් එතකොට තියෙන තියෙන තියෙන තියෙන මේක තැම්පත් වීමක් තමයි සිදුවේ. මේක නිකන් මේ වතුර දී කරපු වතුර වීදුරුවක් කබඩයක් උඩ තිබ්බා වගේ බොහෝ වෙලා තියෙන තියෙන අර ෆෝන් මඩ තැම්පත් වෙලා තැම්පත් වෙලා තැම්පත් වෙලා උඩ පිළිසිදු වෙනවා. ආයසරයක් කලවමුණොත් ආය සුමානයක් විතර යනවා අර කලවම නැති කරගන්න. ඒ නිසා එක දිගට තැම්පත් වීමෙන් තමයි බොරදියේ පාතට යනවා මණ්ඩි වතුර පිළිසිදු වෙනවා වගේ හිත ඒක අරමුණ තියෙන තියෙන තියෙන තියෙන තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙනකොට වෙනකොට පැහැදිලි භාවය කියලා කියන්නේ අපිට ඈත පේන හොඳ විෂද ඥානයක් විෂද ප්‍රඥාවක් ඇති වෙනවා. එතකොට හිතේ යමක් විනිශ්චය වෙනවා නම් ඒ ඉන්න හැම සමාජිකයෙකුට හැම චෛතසිකයක්ම ඒකාග්‍ර වෙනවා ඒකාත්මීය වෙනවා එකිනෙක අතර වාද කරන්නේ එක්කෙනෙක් යන්න ඕන කියන එක්කෙනෙක් ඉන්න ඕන කියන එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේකට අපි කියනවා සමත්වය කියලා දැන් මෙතන සභාවක් නම් සියල්ලෝම කියනන යෝජනාවකට අපි එකඟයි කියලා ඒ යෝජනාව සමතයකටපත් වෙනවා නැත්නම් ඒ කට්ටියක් කියනවා ඡන්ද මේ කැමති නැහැ අර කට්ටිය කියනවා කැමති ඒක ඡන්දය අහන තාක්කල් මේ මාතෘකාව සමතයකටපත් වෙලා නැහැ එහෙනම් ඊවා මාතෘකාවට යන්න බෑ මේ අපේ හිතේ හිතවිලි හැම වෙලාවෙම සමතයක නෙමෙයි තියෙන්නේ දවල්ට එක හිතෙලක් රැටක හිතවිල්ල. රාග අරමුණු, ද්වේෂ අරමුණු එනකොට හිතේ සමතයක් නැහැ. සමහර හිතවිලි සමහරක් කියනවා, සමහර හිතවිලි සමහරක් කියන නිසා අපිට පාලනයක් නැහැ. කොයි එකද වම, කොයි එකද හරි, කොයි එකද වැරදි කියලා ප්‍රශ්නයක්. සමත භාවනාදී සමතයකටපත් වෙනවා කියලා කියන්නේ සියල්ලම එක දිහාවකට සමතයකටපත් වෙනවා. ඉතින් අර එකම අරමුණේ බොහෝ වෙලා තැම්පත් වෙලා ඉන්නකොට වරින් වර විපස්සනාට යනවා, වරින් වර සමතයට යනවා. ඒක හරියටම කලින් කියන්න බෑ. මේක පිළිබඳ හොඳම නිදර්ශනයක් හම්බ වෙනවා බුක්කුණී සූත්‍රයේදී. ආනන්ද ස්වාමීන් වහන්සේ බුක්කුණු පස්සේට ඒ කියන්නේ ක්ෂණී ආරාමයට ගිහිල්ලා ඒ අත්තන්ගෙන් අහනවා නැගිනිනේ සතිපට්ඨාන භාවන වඩනවාද කියලා. නැත්නම් සතර සතිපට්ඨානේ වඩනවාද? නැත්නම් මානකම හොඳට කරනවාද? එහෙමයි ස්වාමීන් වහන්සේ අපි එක එකන එක එක මට්ටම් වල සතිපට්ඨානේ වඩනවා. හොඳයි. ඒක තමයි අපේ මානකමේ අර්ථය කියලා. ඉතින් මේ සම්මෝධනීය කතා, චාරාණීය කතා කරලා ආපහු වැඩලා සර්වඥාන්සේ හම්බෙලා නිකන් වාර්තාවක් දෙනවා ස්වාමීන් වහන්සේ මම වික්ෂුණී ආරාමයට ගියා. මම ඇහුවා මේ නැගිනියන් මේ කියන්නේ වික්ෂුණීන් ආන්සලා සතිපට්ඨානේ වැඩේ ඉදිලා ඉන්න නිසා හොඳට වැඩේ යනවායි කියලා. එතකොට මේ ආනන්ද බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුන් අහනවා ආනන්දේ උඹ මේ භික්ෂුණීන් වහන්සේලාට පණිදාය භාවනා අපණිදාය භාවනා කියන්නේ කියලා දුන්නද කියලා. ඒක නිකන් දැන් ආනන්ද හඳුන්වන්නත් අභ්‍යාසය. ආනන්දම දන්නෙත් නැහැ. ඉතින් අවසරයි ස්වාමීන් අපි යමක් ඔබ වහන්සේගෙන් අහලා තමයි දැනගන්නේ. ඒ නිසා අපිට දැපග දැනගන්න අවසරයි. මොකද්ද පණිදාය භාවනා කියන්නේ? මොකද්ද අපණිදාය භාවනා කියන්නේ? ඒකට සරුවචනය සඳහන් කරනවා භාවනාවේ මට්ටමට ගියාට පස්සේ හිත වර එක Taman භාවනා කරන අරමුණ පෙනිපෙනි මම මේ භාවනා කරන අර අවල් අරමුණ මත කියලා හොඳ පිස්සුකුණක් තේන තේන භාවනාවකුත් තියෙනවා. සමහර යනකොට මේ සේරම නන්නත්තා. කේද ඉන්නේ ඉඳගෙනද ඉන්නේ කොච්චර වෙලා හිටියද මොනවක්වත් දන්නේ නැති අවුල් වෙලා වගේ නැත්නම් කාටවත් කියාගන්න බැරි තැනකටත් යනවා. මෙන්න මේ දෙක අතරේ මාරුවක් සිද්ධ වෙනවා. එතකොට සරුවචාන්සේ සඳහන් කරනවා යම්ම වෙලාවක තමන් ගත්ත අරමුණ දැන් පේන්නේ නැහැ. ඒ වගේම මම දැන් කොච්චර වෙලා හිටියද මේ කයේ අර පුරුදු තාලේ තියෙනවද ආදි කියලා සැක පහළ වෙනවා නම් හිත නන්නත්තර වෙන්න හදනවා කියලා අපි කියන්නේ නානත් සංඥා වෙන්න හදනවා නම් බුදුරජාණන් සඳහන් කරනවා ඒ කියන්නේ අර විපස්සනා බොහොම ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා පාලනයක් නැහැ. ඒසොට සමහර විටක භාවනා කැඩිලායි කියලා. නැගිටලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා කියනවා එහෙමම කරන්න එපා. එහෙම සැකනම් බුදුගුණ මෙනෙහි කරන්න. සමතේ පොඩ්ඩක් කරලා බලන්න ආයෙසරයක්. නැත්නම් මෛත්‍රී කරන්න. ආදිවාසී අර ඇවිසිච්ච හිත ඇවිසෙන්න ඉඩ තියෙනවා. නමුත් ගසා දාලා නැගිටලා යන්න එපා. ඒකට පොඩ්ඩක් සමතේ දාලා ආයෙසරයක් අර විසිරෙන ගති පොඩ්ඩක් නතර කරන්න. එතකොට අරක සමතේ පැත්තට හැරෙනවා. හැමෝට පස්සේ ඉන්න එක සැපයි. ඊට පස්සේ යනකොට ආයෙසරයක් යන ඒ වගේ අරුණ පේනව නොපෙනී යනවා. පේනව නොපෙනී යනවා. අන්න එහෙම දැඩි කැඩි කැඩි කැඩි යනකොට භාවනා කියන්නේ එල්ලයක් සහිත භාවනාව සහ සහ එල්ලයක් රහිත භාවනා කියලා. මේක